කරන්න තියෙන දේ හරියට කළොත් ඒකෙන් වෙන දේ වෙනවා. එතකොට බුද්ධ දේශනාවේ තියෙනවා ඒ සීක බල පිහිටන එක්කිනා යකත් කල්පනා කළොත් මම මෙහෙම අපි කිමයාට තුසිත යන්න ඕනේ කියලා. ඔයාගේ අදහස ධර්මය අවබෝධ කරගන්න මාර්ගඵලලාභී මුණ ගැහෙන්න කතා කරන්න මේ මාර්ගේ වඩා ගන්න. දැන් මෙයා හිතාගෙන මේ මනුස්ස ලෝකෙ තුල සද්ධා සීල සුත්‍ත්‍යාග ප්‍රඥා දියුණු කරන්න කරන්න මොකද වෙන්නේ මෙයාට? උදාාර මිනිසෙක් වෙනවා යා. ඒ සීලවන්තයි. ශ්‍රද්ධාවන්තයි. ධර්මඥානෙ තියෙනවා. <clears throat> සුත. ධර්මඥානෙ තියෙනවා නම් එයා අඳුනා ගන්නවනේ එයාගේ ජීවිතේ. දන් දීම තියෙනවා. ප්‍රඥාව තියෙනවා. එතකොට මේ විදිහට තමයි මේ මේ ඇති කල්ලි මේ වේ. මේ උපදින විට මේ උපදී කියන සිද්ධ වෙන්නේ. අපි මේ පටිච්චසමුපාද ඉගෙන ගන්න ඕනේ සසරෙන් ඈතර වෙන ආකාරයත් මේ මාර්ගයේ දියුණු කරලා අපි මේක දිගටම කරන ආකාර දෙකටම ප්‍රයෝජනෙ පරිදි. ඒතර මේ ඔක්කොම සිද්ධ වෙන්නේ භවයි. දැන් භවය කියන එක අපි ඉගෙන ගත්තානේ නේ. ඔව්. ඒ කියන්නේ කර්ම විපාක සකස් වීම. විපාක පිණිස කර්මයේ සකස් වීම තමයි භවය කියන්නේ. එතන තමයි උපදින්නේ. ඒතර විපාක පිණිස කර්මයේ සකස් වෙන එක අපිට හිතාමතා වළක්වන්න බෑ. ඇයි ඒක හේතුවක් නිසා හටගත්තේ. හේතුවක් නිසා හටගත්තු එක හේතුවක් නැති. ඒ හේතුව නැතිවීමෙන් තමයි දැන් ඉතින් භවය හටගන්න එක හැමතිස්සෙම සිද්ධ වෙනවා නේ. දැන් අපි කරන්න ඕන එකක් තමයි හැමතිස්සෙම අපේ කුසල් බලවත් කිරීම. කුසල් බලවත් කිරීම කර යුතුයි. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් සාමාන්‍ය වෙන්නේ සාමාන්‍ය ලෝකයාට වෙන්නේ අකුසල් බලවත් වෙන එක. අපි කරන්න ඕනේ මොකද්ද? අකුසල් දුර්වල කරන එක. අපි අකුසල් දුර්වල කරන එක කරන්න ඕනේ. කුසල් බලවත් කරන එක කරන්න ඕනේ. කුසල් අකුසල් දැනගත්තට පස්සේ අපි අකුසල් වලට කැමති වෙන්නේ නැහැ අපි දන්නවා අකුසලෙන් හටගන්නේ නරක විපාකයක්. ඇයි ඊට පස්සේ භවයක් භවය නිසා උපත හදලා දෙනවනේ. මේ නිසා මේ මේ සීක බල පහ ඇති කරගෙන ඉන්න හරිය ප්‍රයෝජනයි. දැන් ඉතින් භවයේ හේතු කරගෙන උපදින. එතකොට භවය හැදින්නේ කුමක් නිසාද? උපාදාන නිසා. උපාදාන කියලා කියන්නේ අපි යම් කිසි දෙයකට බැඳී සිටිනවා. ඒ කියන්නේ අපිට කියන්න තේරෙන්නේ නැහැ. ඒක ග්‍රහණය වෙලා සිටිනවා. නැත්තම් අහු වෙලා ඉන්නවා. මොනවා හරි දෙයකට අහු වෙලා ඉන්නවා නම් අපි ඒකට කියන්නේ උපාදාන. එතකොට අපි අහුවෙලා ඉන්නවා ලස්සන රූප බලන්න. ලස්සන ශබ්ද අහන්න. මිහිරි සුවඳට ප්‍රණීත රසවත් දේවල් කන්න අපි අපි අහුවෙලා නැද්ද මේවට? පහසට මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන කාමයට අපි අහුවෙලා ඉන්නවා. ඒකට මොකද්ද කියන්නේ? කාම උපාදාන. ඊළඟට අපේ හිතේ ස්වභාවයක් තමයි එක එක මතවාද ගොඩනැගෙන එක. ඒ මතවාද වලට කියන්නේ දෘෂ්ටි කියලා. එතකොට මේ මතවාද ගොඩනැගෙනකට මේ මතවාද වලට අහු වෙනවා. ඒකට කියන්නේ දෘෂ්ටි උපාදාන කියලා. දෘෂ්ටි උපාදානට අහු නොවී ඉන්න නම් සෝතාපන්න වෙනවා. එයා හොඳට කල්පනා කරන බලනවා අහු වෙන්නේ මතවාදයකට. එතකොට කාම උපාදාන, දෘෂ්ටි උපාදාන ඊළඟට සීල වෘත වලට අහු වෙනවා. ඒකට තහවුරු වෙන්න නම් සෝතාපන්න වෙන්න ඕනේ. එතකොට මේ කාමපාදාන, ditthපාදාන, සීලබ්බත උපාදාන. ඒකට තහවුරු වෙනවා. ඊළඟට අහු වෙනවා අත්වාද උපාදාන. මමයේ මාගේ මාගේ ආත්මය කියන හැඟීමට අහු වෙනවා. ඒ ලේසි වැඩක්ද කියලා? දැන් බලන්න සාමාන්‍ය මිනිසයා සාමාන්‍ය සත්වයා මේ හතරට අහු වුණාට පස්සේ එයාට ලේසියෙන් බේරෙන්න පුළුවන්ද? බේරෙන්නොත් හිතන්නවත් බෑ. අපිට අපි එහෙම අහු වෙලා තියෙනවා කියලා අපි දන්නේවත් නෑ. එතකොට අපි අහු වෙලා තියෙනවා මේ හතරට දැන් මේ හතරේ නිදහස නම් රහත් නේ. නිකලස් කියන්නේ මේ හතරේ නිදහස් වීම. එතකොට කාමයට අහුවෙච්ච කෙනා චේතනා පහල කර කර හිතන්නේ ඒ ගැන. ඒතර කාම උපාදානෙ මුල් කරගෙන භවය රැස් වෙන්නේ නැද්ද? මතවාද වලට අහුවෙච්ච වෙලාවට මතවාද වල හිත පැටලිලා ඒකට අහුවෙච්ච වෙලාවට ඒ අනුසාරින් තමයි සිත වචනේ මෙහෙවන්නේ. එතකොට ඊට අනුකූලව භවය හැදෙනවා. ඊළඟට සීලබ්බත උපාදාන වලට අහුවෙච්ච එක්කෙනා ඊට අනුව තමයි සිත කය වචනේ මෙහෙවන්නේ. එතකොට ඊට අනුව භවය හැදේ. මමේ මාගේ මාගේ ආත්මය කියන හැඟීමට අහුවෙච්ච එක්කෙනා ඊට අනුව තමයි සිත කය වචනේ මෙහෙවන්නේ. එතකොට ඊට අනුව තමයි උපදින්නේ. එතකොට බලන්න එතකොට එයා මේ හතරෙන් එකකටවත් අහුවෙලා නැත්තම් භවයක් නැහැ. ඒ කියන්නේ භවයක් වෙන්න නම් විපාක පිණිස කර්ම හැදෙන්න ඉපෑ. විපාක පිණිස කර්ම හැදෙන්න නම් උපාදාන තියෙන්න බෑ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ තෘෂ්ණාව, තණ්හාව තුලින් උපාදාන වෙන හැටි. ඒ කියන්නේ ආසා කරන්න ගියාට පස්සේ ආසාව මුල් කරගෙන යා අහුවෙන හැටි. කාර ලාභ සත්කාරට අහුවෙන එක ගැන හරි ලස්සන උපමාවක් තියෙනවා. කැස්බෑ වගේ හිටියේ මේ කැස්බෑව අතර හිටියා වයසක 100 කෙනෙක්. මේ වයසක කැස්බෑව තරුණ කණ්ඩායමකට කතා කරනවා. කතා කළා කිව්ව මම නුඹලාට එකක් කියන්න. ආ අර පැත්තට යන්න එපා. එතකොට තරුණිය උඩ පැන්න. ඇයි යන්න බැරි? ඇයි යන්න බැරි කියලා හෙව්වා. ඊට පස්සේ කිව්වා නුඹලාට මම විස්තර කියන්නේ. උඹලා ගියොත් විනාශයි කියලා. ඒක තරුණ කැස්බෑවෙක් කල්පනා කළා ඔය යන්න බැරි කියොට බය වෙන දෙයක් නැහැ. කියලා ගියා. යනකට හැමතැනම කෑම. හොඳට කෑම. කාලා එනකොට අර වයසක කැස්බෑව දැක්ක. දැකලා කොයිද උඹ ගියේ? මං ගියා ආරයන් දීපා කිව් පළාතට. මොකද උනේ උඹට? ඔය අපූර්වට කෑම තියෙන්නේ මං කෑවා කිව්වා. ඊට පස්සේ මොකද උඹට මොකුත් වෙනව දැන්නවද? නූලක් කෙනා පිටිපස්සෙන් කිව්වා. මේ කාලා තියෙන මොකද්ද? හැම හැමක් කියලා. ඊට පස්සේ අර වයසක ඇස් බෑවා කියනවා දැන් ඔබ අපට ආйти නෑ. දැන් ඔබ ආйти මස් වැද්දට. මස්වත් මස් වැද්දගේ හැම ගිල්ලි කිව්වා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන කියන්න බුදුරජාණන් වහන්සේ වදාළේ. මහණෙනි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. ওයි වගේ කියන අහු වෙන්නේ. බලන්න නේ. අපිට පේනවනේ දැන් අපි පොඩි සමිතියක් හැදුවොත්. ඇතිදයක් තියෙනවද සමිතියක? මම සභාපති උඹ ලේකම් ආ භාණ්ඩාගාරය කියලා හදා ගන්නවා. ඊට පස්සේ කියනවා ආසවලා සභාපති යන්නේ පවකට කියලා. ඊරොස් එතන කියන්නේ නෑ උඹ ඉන්න. මම රින් ගන්න. මම සභාපති වෙන්නම්. මේ වගේ දේවල් නැද්ද? බලන්න අහුවෙන ලස්සනනේ. මම සම අපේ ඔය අපි අපේ ආයතන කිසි තැනක සමිති නැහැ ලොකු සමිති නැහැ. මම කියලා තියෙන බොරු දේවල් මේකට අහු වෙන්න එපා කියලා. අපි හරියට වැඩේ කරමු. හරියට අපේ කටයුත්ත අපි කරමු. අර ලෝක සම්මුතියෙන් වැඩ කරන්න ඕන නිසා අපි සමති තියනවා රෙජිස්ටර් කරන්න ආණ්ඩුවත් ඒක ගණදෙනු කරන්න ඒ ඔක්කොටම සමිති තියෙනවා. විනෝදහරි ඉන්නවා අස්සම් කරන්න තියෙනවා. ඊට අමතර සමිති දැම්මොත් විනාශයි. ඇයි හේතුව? අර පුංචි source of state එකක් හම්බ වෙනවා. ඒකට හරි ආසයි. දැන් බලන්න මේ ඔක්කොට මේ හේතු වෙන මොනවද? උපාදාන. උපාදාන හේතු. ඒ නිසා අපි හරියටම වැඩේ කරනවා නම් අපිට යම්කිසි අවබෝධයක් ඕනේ. වටහා ගැනීමක් ඕනේ. තේරුම් ගැනීමක් ඕනේ. ඒ තේරුම් ගැනීම වටහා ගැනීම නොතිබෙන්න දැන් බලන්න සාමාන්‍ය දේවදත්ත ගමුනේ බුදු කෙනෙක් කවුද කියලා අඳුනගන්න බැරි වුණානේ මේ ලාභ සත්කාරට කොච්චර ආස කරනවද කියනවනේ. අන්තිමට යා අජාසත්ට මොකද්ද මේ කිව්වේ? නුඹ පියා මරපන්. පියා මරන නුඹ රජ වෙනවා. මම බුදු වෙන්නම් කිව්වා. එතකොට හිතුව බුද්ධත්වයේ කියන එක ඔව් ජනාධිපතිකම වගේ එකක් එයා අයින් කරාට පස්සේ ඊළඟ එක්කිනාට ගන්න පුළුවන් කියලා. එතකොට බලන්න දැන් අපිට තේරෙන තේරිල්ලවත් තේරිලා තිබුණාද? බලන්න එතකොට මිනිස්සේ දෘෂ්ටි වශයෙන් දෘෂ්ටි උපාදානයට අහු වුණා. හරි භයානකයි මේ දෘෂ්ටි උපාදාන. එතකොට මේවට අහු වුණාට පස්සේ යා දන්නේ නැහැ වෙන දේ මොකද්ද කියලා. මේ නිසා මේ උපාදානයේ මුල් කරගෙන තමයි සිත කය වචනයෙන් අපි ක්‍රියා කරන්නේ. අපිට බැලු බැලමට පේන්නේ නැහැ අපේ ක්‍රියාවල් වලට උපාදානය සම්බන්ධයි කියලා. ප්‍රකට නෑනේ අපිට හැමතිස්සෙම සත්‍ය කියන එක ප්‍රකට නෑ. සත්‍ය වැහිලා තියෙන. සත්‍ය ප්‍රකට කරගන්න තමයි ওই සතිපට්ඨාන වඩන්න කියලා තියෙන්නේ. වීරිය ඇති කරගන්න කියලා තියෙන්නේ. ඉන්ද්‍රිය සංවර කරන්න කියලා තියෙන්නේ. සමාධි උපදව ගන්න කියලා තියෙන්නේ. මේ විදර්ශනා කරන්න අනිත්‍ය අනිත්‍ය කියලා නෝනේ මෙනෙහි කරන්න. මේ කියලා තියෙන මොකේද? මොකක් ප්‍රකට කරගන්නද? සත්‍ය ප්‍රකට කරගන්න. මොකද සත්‍ය එතකොට මේ ක්‍රියාව මත තමයි සත්‍ය ප්‍රකට වෙන්නේ. එතකොට තමයි යාට සත්‍ය මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් වර්තමානයේ අපිට අපි සතර සතිපට්ඨාන තාම හරියට වඩලා නැහැ. සතර ඉර්ධිපාද වඩලා නැහැ. සතර සම්‍යක්පදාන වීර්ය වඩලා නැහැ. පංචේන්ද්‍රිය ඇති කරගෙන නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි තාම තාම ලදරු වයසේ අපි ඔක්කොම කරගෙන යන්නේ. එහෙනම් අපිට තාම සත්‍ය ප්‍රකට වෙනවාට වඩා ඉදිරියෙන් තියෙන මොකද්ද? සත්‍ය වැහිීම. මේ නිසා අපි අනතුරත් එක්ක ඉන්නේ කියන එක අපි තේරුම් අරන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ටිකක් ආඩම්බර හිතුනොත් අපිට ආයමත් වෙන්නේ අපිට තියෙන සත්‍ය ඉදිරියට ආපු සත්‍ය ආයමත් වෙහිලා යන එක. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ උපාදාන නිසා ඒ කියන්නේ මේ හසු වීම කාමයට හසු වුණාට පස්සේ හොයන්න බෑ යාට. ඇත්ත නැත්තු වෙන්න බෑ. එයාගේ ඔළුව වැඩ කරන්නේම ඔව් කාමයේ ගැනමයි. දෘෂ්ටියකට හසු වුණාට පස්සේ එයා බේරන්න බෑ. එයාගේ ඔළුව වැඩ කරන්නේ ඒ මතී තමයි. ගත්තු මතී. එතකොට සීල සීල වෘතියකට වුණාට පස්සේ එයාගේ ඔළුව වැඩ කරන්නේ ඒක. මම මාගේ මාගේ ආත්මය කියන හැඟීමට වුණාට පස්සේ එයාගේ ඔළුව වැඩ කරන්නේ ඒක. ඉතින් මේ මැද්දෙන් අපි හරියටම මේක හිමීට හිමීට හරි ගස් ගන්නවා කියන කාරණේ නෝන තියෙන කෙනෙක්ම කරන එකක් නේ. වෙන කෙනෙකුට නම් කරන්න බෑ. ඥානවන්තයෙක්ම කරගන්න එකක්. ඒ නිසා අපිට කවදාවත් එකම පවුලේ සියලු දෙනා ධර්මයට ගන්නවා. ඒව කරන්න පුළුවන් ඒව නෙවෙයි. පින තියෙන එක්කිනා ධර්මයටයි. ප්‍රඥාව තියෙන එක්කිනා ධර්මයටයි. අපිට තියෙන කිසි ભેදයකින් තොරව සියලු දිනා කෙරෙහි කරුණාවෙන් කාරණේ පැහැදිලි කරන්න විතරයි. අදට ධර්මයේ ගන්න එක්කෙනාට අවස්ථාව තියෙනනේ. ඒ නිසා මොකද හේතුව මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන කාරණේ අපිට බලින් පටවන්න පුළුවන් එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නම් උන්වහන්සේ සෑහෙන උපක්‍රම කර කර තමයි දඟර නන්ද ස්වාමීන් වහන්සේට උපක්‍රම කළානේ අන්තිමට බැරිද නැනේ. මොකද නන්ද ස්වාමීන් වහන්සේ අර පාත්‍රය අරගෙන ගිහි කාල නන්ද කුමාරය කාලේ පිටිපස්සෙන් ඉන්නේ මොකද උනේ? ජනපද කල්යාණි බැලුවනේ යාදියා. උඩ උඩ තට්ටුවියා හිටි පහළ බැලුවා. බලලා මොකද්ද කිව්වේ? ආර්ය කුමාරය වහා එන්න කිව්වා. දැන් මෙයාගේ හිතට නිකන් පිහින් එන්න වගේ මේක වැදුනා. දැන් මෙයා ගියාන් පස්සේ මොකද්ද මේ විහාරට ගියාට පස්සේ බුදුරජාන් වහන්සේ මොකද්ද කිව්වේ? නන්දේ මහණෙමුද කියලා ඇහුවා. දැන් මෙයා ආයේ පාත්‍රය දීලා දුවන්න බලාගෙන. ඇයි මේ හේතුව? තව දවස් කිහිපයකින් එයාගේ මාලිගාව විවෘත කරනවා. එයාට යුවරාජකමක් රජකමක් හම්බ වෙනවා. දැන් මේ ජනපද කල්යාණී ඉන්නවා. මේ ඔක්කොම ඇත්තේ. එකේ මඟුල් ගියා අත ගන්න. දැන් ඒකට මෙයා සාධාරණ නැද්ද? එයාගේ හිත සකස් වීමීම. හිත සකස් වීම සාධාරණව එයාට පේන්නේ සසරේ ස්වභාවය. මෙයා පතාගෙන ඉන්න තියෙන හැටි බුදු කෙනෙක් පහළ වෙනකොට ඒකම ඒකටම උපදින ඕනේ ධර්මතාවයක් නෙනේ බුදු කෙනෙක් පහළ වෙනකොට පින් තියෙන අය ඔක්කොම උපදිනවා ඒ විදිහට දැන් නන්ද ස්වාමින් වහන්සේ අද තනතුරුලාභී කෙනෙක් දැන් ජනපද කල්යاني පැවිදුණානේ රහත් භික්ෂුණෙක් වුණානේ එක්ක නමුත් සාමාන්‍ය ලෝක සම්මුතියට මේගොල්ලෝ ගියා. මේගොල්ලෝ දන්නේ නෑනේ මේවා. මෙහෙම මේ බුදු කෙනෙක් පහළ වෙලා නිවන් අවබෝධ කරගන්න ගමනක් මේ ආවේ කියන කාරණේ එහෙම එකක් දන්නේ නෑ. සාම ලෝකේ තියෙන දේවල් අනුව ලස්සට මාලිගාවන් හැදුවා. උටුන පලන්දන උත්සවය තියෙනවා. දැන් විවාහ ජීවිතේ පටන් ගන්න යන්නේ. නමුත් දැන් මෙයාට තේරෙන්නේ නැහැ මේකේ මේ එහෙම දෙයකට මේ පතාගෙන ආපල තේරෙන්නේ නැහැ. මානව මාන වෙලා මොකද කළේ? ලස්සන සිවුරු පොරවන. ඇස්වල අඳුම් ගන්න. දැන් බලන්න එතකොට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දීනේ. නමුත් උන්වහන්සේ කලබල වුණේ නැහැ. උන්වහන්සේ දවසක් කියනවා මම මේ කල්පනා කළේ නන්ද ඔය සිවුරු අයින් කළා. පාසකුල සිවුරක් පුරවාගෙන ඔය සුදු හඳුන් පාත්‍රය වෙනුවට මැටි පාත්‍රය අතට අරගෙන ඔය ඇස්වල ගාපු අඳුන් හොදලා කවදද ඔබ මේ යන්නේ කියලා මම කල්පනා කරනවා කිව්වා. දැන් එතකොට බලන්න මෙයාගේ හිතේ කොච්චර දරුණුවට මේක කායදලා තිබ්බද කියලා නේ. බේර ගන්නම බෑ. ඊට පස්සේ මෙයාගේ අරමුණ වෙනස් කරන්න බුදුරජාණන් වහන්සේ උපක්‍රමයක් කළා. දැන් බලන්න එතකොට අපිට පේනවා අපේ ජීවිතයට බාධාවක් නම් යම් අරමුණක් ඒ අරමුණ වෙනස් කිරීම අපිට අවබෝධ කරගන්න උපකාරී වෙනවා. දැන් මෙයාගේ හිතේ වැඩ කරන්නේම ජනවද කල්යනා. බුදුරජාණන් වහන්සේ ඊරිදි බලෙන් එක්කගෙන ගියා. දිව්‍ය ලෝකෙට. එක්කන් ගියාම තමයි මෙයාගේ ඇස් උඩ ගියේ. ඇයි? දිව්‍ය අප්සරාව ඇවිල්ලා වඳින්න ගත්තාම කල්පනා කළා කවුද ජනපත කල්යාණී? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට දැන් තේරුණා මෙයාගේ හිත කැඩුනා කියලා. තේරිලා ඇහුවා නන්ද ආ ඔබ හිතන්නේ මේගොල්ලෝ දුක ඩාක් ලස්සන ජනපද කල්යාණිද? අනේ ස්වාමීනි ජනපද කල්යාණියා මේගොල්ලෝ දිහා බලද්දී හේනේ පිච්චිච්ච වැතිරි වගේ කිව්වා. ඒක බුදුරජාණන්සේ පෙන්නපු පවාවක් නෙමෙයි. හේනක් ගාවින් ගියේ නෑ. එහෙම එකක් දේශනාවේ නෑ. ඒ මේ කටින් හදපු මේ පස්සේ කාලයයි. ඒක එයාගේ උපමාව. එයා තමයි දැන් අපි අහලා තියෙන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ නන්ද වෙකගෙන යනකට හේනක් කරා ගියා කියලා. මොන බොරු කතාවද මේ හදලා තියෙන්නේ හරීම මේ මම මේ කේනේ විස්තර හොයන හොයන එහෙම එකක් නෑ සුත් තියෙන්නේ කොහොමද බුද්ධ දේශනාවේ තියෙන්නේ ওই විදිහට ඊට පස්සේ නන්ද ස්වාමීන් වහන්සේ තමයි කියන්නේ භාග්‍යතුන් වහන්සේ මේ ජනපද කල්යාණ මේ හේනේ පිච්චිච්ච වැදිරි වගේ කියලා බැලුවා මේගොල්ලෝ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට තේරුණා මෙයාගේ හිත දැන් වෙනස් වුණා වෙනස් වුණාට පස්සේ කියනවා මේ බුදුජන් වහන්සේ වදාළ නන්දය හරියට මේ මේ බඹසර ආරක්ෂා කරගෙන මේ මාර්ගي වැඩුවොත් ඔය මේ ජනපද කල්යන කෙනෙක් කෙනෙක් කිව්වා 500ක් හම්බ වෙනවක මේ එන්න කිව්වා හොඳයි සතුටු නෑ දැන් දැක්කන අරමුණ වෙනස් ඒ අරමුණ කඩන්නමයි බුදුරජාන් වහන්සේ ඒක කළේ දන්නවා මේ එහෙම වෙන්නේ නෑ කියලා අරමුණ කඩන්න ඒක කළේ ඊට පස්සේ දැන් ආව දැන් ඉතින් දිවා රාත්‍රි සතිපට්ඨාන වඩනවා. දැන් මේ වීරියා දැන් බලන්න වීරිය ගන්න එයා ඉතින් ඒකත් වාසනාවක් වමනම් කියන්නේ. එහෙම හරි හිතලා මේ ධර්මාගයට ආපු එක. වීරිය ගන්නකොට දැන් ආමුදුරු කතා වුණා මේ මොකද මේ? අඳුන් ගාගෙන හිටපු කෙනා අඳුන් ගෝදල ඇස්වල. පාරණ සිවුර පුරෝගෙන මැටි පාත්‍රේ මේ මොකද එක පාඩ වෙනස? ඕන්න ආරංචියක් ආවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ දිව්‍ය අප්සරාවන් ලබා දෙන්න පොරොන්දුනාය කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ මොකද කළේ? මෙයා දකින්නකට කියනක තා නන්ද නායස්මතුම් ආ ගණතිනොක් කරලා වගේ නේද කියලා හෙවුවා. ලොකු පොරොන්දුවක් වෙලා වගේ නේද කියලා හෙවුවා. මේ සීල් රකින්නේ කාමයට දාසකමකටද කියලා හෙවුවා. අහනකට මොකද උන්නේ? අර දිව්‍ය අප්සරාවන් කෙරෙහි යම් ආසාවක් තිබ්බද නැතුව කියලා. හොඳට මාර්ගය වැඩෙන්න ගත්තා. අරහත්ත්වයටපත් වෙලා රහතන් වහන්සේ නමක් කියලා බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ ආවේ භාග්‍යතුන් වහන්සේ දා මට වෙච්ච පොරොන්දුවේ භාග්‍යතුන් වහන්සේ නිදහස් කරන්නයි කියලා. ඒක නන්ද ඔබ අරහත් වෙනකොට මම එකෙන් නිදහස් වුණා කිව්වා. දැන් බලන්න අපිට හිතන්න බෑ මේ කාමයේ කාමයේ උපාදාන වුණාම වෙන දේ. මම මේක කියන්නේ මේ කිව්වේ. කොච්චර දීකට යනවද නේ? සමහර විට අපි දන්නේ අපි මේ ජීවිතේ බැඳින බැඳුනහම ඒ යන විදිය හොයන්න බෑ. දැන් පසුගිය දවස්වලේම සිද්ධියක් ලංකාවේ එක ක්‍රියානතුරකට පත් වෙලා ඒක ස්වාමිපුරුෂෙක් මැරුණා. මැරුණේ දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් බිරිඳ. මේ භූතයා එනවා ළඟට රැයට. ඇවිල්ලා පරණ විදිහට ජීවත් වෙන හදනවා. අර මිනිස්සයා අප්‍රමාණ පීඩාවක් විඳිනවා. පන්ති වලට මගේ ළඟට ඇවිල්ලා කිව්වා අනේ ස්වාමී මට ඉන්න දෙන්නේ නැහැ මේ මිනිස්සයා. හරියට කරදර කරන රැයට ඇවිල්ලා කියලා. මේ භූතයෙක් එනවා ඇඟට. ඊරසි මෙයා ඇඟට ඇවිල්ලා කිව්වා මේ මගේ විරිඳ මම මෙයා දාලා යන්නේ නැහැ. බලන්න මේ උපාදානිය යන දුර. මම මෙයා දාලා යන්නේ නැහැ. ඊට පස්සේ මං කොහෙම කරන්න එපා මේ දෙන්නම මේ යාට උන් ඉඩ දෙන්න, භාවනා කරන්න ඉඩ දෙන්න, සීල් රකින්න ඉඩ දෙන්න. මේ ධර්මයේ සිරින් ඉඩ දෙන්න වාද පිනක් මේක කියලා. ආන්නෙම නැහැ. හදන්න බෑ. ඊට පස්සේ මම බැරිම තැනේ නෝනට කිව්වා ආටානාටි පිරිත කියන්න දිවුරුන්ට කතා කරලා කියන්න එතකොටවත් මියාව ළඟට ඉන්නේ තිලෝයි එළෝයි කියලා. ඉතින් ඒක කිව්වට පස්සෙත් යන්නේ නැහැ මොකක් හරි එක පෙර සම්බන්ධයක් ඇති මියාව පතාගෙන ආපු එකක් වෙන්න ඇති කියලා හිතෙනවා. ඔය වගේ තව සිද්ධියක් වුණා. එක නෝනා කෙනෙක් මම දානකට ගියපු වෙලාවේ ලස්සනට ඇඳලා මගුල් ගිය යනවා වගේ. අනේ ඇවිල්ලා මට ඇඳ වැඳලා කියනවා ස්වාමීනි මම මේ මගුල් ගෙදර යන විදිහට ඇඳලා ආවේ මේක මිසක් මට වෙන දෙයක් අඳින්න දෙන්නේ නැහැ කිව්වා ගෙදර. තාත්තයි පුතයි නැති වෙලා. ඒ නෝන තනියම ඉන්නේ ලංකාවේ ප්‍රධාන රස්සාවක් කරන ලොකු නෝනා කෙනෙක් ප්‍රධාන වැදගත් කෙනෙක්. ඉතින් මේ තාත්තයි පුතයි දෙන්නම ඇවිල්ලා මෙයාට කරදර කරනවා. තාත්ත පිරිතීක් වෙලා පුතා යකෙක් වෙලා. ඊට පස්සේ මට කිව්වා ස්වාමීනි මට සිල් දෙද්දක් සුදු ඇඳුමක් පරවන දෙන්නේ නැහැ මාප් වේර දැන් හොඳට රැකියාව දැන් මේක මානසික ප්‍රශ්නයක් නෙමෙයි. ඒ හොඳට ආයතන ප්‍රධාන නෝන කෙනෙක්. හොඳ ආයතනයක් කරනවා වැඩගත් නෝන කෙනෙක්. තනියම ඉන්නේ ගෙදර. වෙන කිසිම කෙනෙකුට එන්න දෙන්නේ නැහැ. පිරිමේක එක කතා කරන්න දෙන්නේ නැහැ. කිසි දෙයක් නැහැ. තාත්තයි පුතයි. ඊට පස්සේ ඉතින් ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් මේ දැන් ළඟට ආවා. දැන් අපිට මට වෙන්නේ නෑනේ. මේ දැන් ළඟට ඇවිල්ලා මේ වාඩිලා ඉන්න. ඉතින් මම කතා කරා. මේ පුතා එහෙම කරන්න එපා. මේ පින්ඩස් කරගෙන දෙන්න අම්මා. ආ මේ ඉතින් අම්මා කියනවා අනේ පුතේ ඔයාගේ අම්මා මම අම්මා වෙලා හිටියා. ඇයි මට හිරිහැර කරන්න කියලා අහනවලු. මේ බලන්න මේ බන්ධනය කියන්නේ කියන්නේ කොහෙද කියලා. උපාදාන කියන එක. ඊට පස්සේ තව කෙනෙක් හම්බ වුණා වෛද්‍ය ක්ෂේත්‍රේ ඒ නෝන අවිවාහකයි දැන් මම හිතන්නේ පෙන්ෂන් අවුරුදු ගණනාවක් තිස්සේ බඩේ අසනීපයක් හිටන් හොයන්න බෑ. සුලඟක් වගේ එකක් එයාගේ ශරීරයට ඇතුළු වෙලා මේ බඩවෙන් හපනවා. එයාට හොයන්න බෑ මේක. ඊට පස්සේ නෝනම ඇවිල්ලා මට කිව්වා ස්වාමීනි ඊට පස්සේ මම මේක හොයාගත්තා. ඒත් වෛද්‍යරික්ම උදව් කරලා තියෙන යාගේ කාරණේ හොයාගන්න කියලා. එයාගේ පෙර ජීවිතයේ ස්වාමියා. පස්සෙන් ඇවිල්ලා විවාහ වෙන්න දුන්නේ නැහැ, කඩා කප්පා කළා, හිරුණල් වගේ පස්සෙන් ආවිලා අන්තිමට ඇඟට රිංගලා ඇඟ හපනවා ආදරේට. බලන්න මේ බැඳීම කියන එක මේ මනුස්ස ලෝකෙන් කෙලවර වෙන එකක් නෙමෙයි. මනුස්ස ලෝකෙන් කෙලවර වෙන්නේ නැහැ මේක. මේක කෙලවර වෙන තැනක් හොයන්නත් බැහැ. ඒක අත්හැරීමෙන් විතරයි කෙලවර වෙන්නේ. එතකොට බලන්න මේ විදිහට උපාදානය නිසා භවයේ හැදෙනවා. පුදුම විදිහට හොයන්න බෑ අපිට. මේ වගේ දේවල් නම් කෙලවර ප්‍රතිසිද්ධි මට අහන්න ලැබෙනවා. මොකද දැන් ගොඩාක්ට සමහර අය ඕවා හිතේ තියාගෙන ඉන්නවා වැදගත් අය ඉන්නවා. ඕවා කාටවත් කියන්නත් බෑ. සමාජ තත්ත්වය නිසා කියන්නත් බෑ. මානසික වැටෙන්නත් බෑ. වැඩ කරන්න හිතෙන් වේදනාව විඳින ඉන්නවා. ඒ අපි වගේ කෙනෙක් හම්බුනම සමහරට අපිට ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම වුණා කියලා. ඉතින් හිතා ගන්න බෑ උපාදානය නිසා භවය හැදෙන හැටි. භවය නිසා උපදිනවා. ඒතර උපාදානය හටගන්න හේතුව ඔව් යම් කිසි දෙයකට හිත යෑම, හිත ඇදී යෑම. දැන් මේක අපි තණ්හාව කියන වචනේ තේරුවට තණ්හාව කියන වචනේ අර්ථය අපිට ගන්න බෑනේ. තණ්හාව කියලා කියන්නේ යම් කිසි දෙයකට හිත ඇදී යෑම. උපාදාන කියන්නේ මොකද? ඒ ඇදලා යන දෙයට අසුවීම. බඳීම. ග්‍රහණය මේකට අහුවීම. එතන අපේ හිතේ ස්වභාවයක් තමයි අපේ හිතට යම්කිසි ආසාවක් සතුටක් ඇති වෙන දෙයට අපේ හිත ඇදිලා යනවා. එතකොට රූපයේ දිහා බලද්දී අපේ හිතට සතුටක් ඇති වෙනවා නම් ඒ රූපේට අපේ හිත ඇදිලා යනවා. ඒක රූප තණ්හා. සබ්දයක් අහද්දී අපේ හිතට සතුටක් ඇති වෙනවා නම් ඒ සබ්දයට අපේ හිත ඇදිලා යනවා. සෝදක් ආග්‍රහණය කරද්දී ඒකට අපේ හිතේ සතුටක් ඇති වෙනවා නම් ඒ සෝදට අපේ හිත ඇදිලා යනවා. රස අනුභව කරද්දී අපිට සතුටක් ඇති වෙනවා නම් ඒ රසයට අපේ හිත ඇදිලා යනවා. අපේ හිත ඇදිලා යන්නේ ඒ රසය රස නැත්තම්. දැන් අපිටම හොඳ ලස්සනට පෙනුමට කෑමක් තියෙනවා. දැන් ඔන්න අපිට හිතෙනවා මේක රහට ඇති. අපි කනවා මෙලුව රහක් නැහැ. එතකොට මොකද වෙන්නේ? අනේ වැඩක් නැහැ ඔය රෙපෙනම විතරයි වැඩක් නැහැ කියලා අපි අතාරින්නේ නැද්ද? රසට ඇදිලා යනවා. පහසට ඇදිලා යනවා. එතකොට මේවා ගැන අපි හිතට අරමුණු වෙනවා. එතකොට අපි හිතට එන අරමුණට අපි ඇදිලා යනවා. මේක තමයි තණ්හාව කියන්නේ. එතකොට මේ ස්වභාවයෙන් තමයි උපාදානයට යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාව ඇති කල්හි උපාදාන ඇත. අන්න දැක්කනේ. තණ්හාව ඇති කල්හි උපාදාන ඇත. තණ්හාව උපදින විට උපාදාන උපදී. ආන් බලන්න. එතකොට අපේ හිත යම් කිසි දෙයකට ඇදිලා ගියන යන සැනින්ම ඒකට හිත බැඳෙනවා. මේ නිසයි දැන් හොඳට බලන්න බුද්ධ දේශනාවල හරියට කතා කරන එකක් තමයි වීරිය. දැන් බලන්න මේ කාම ලෝකයේ විසින් අපට ලැබූ දායාදය මොකද අපිට දුන්නේ? අපේ වීරිය නැති කිරීම නේද? වීරිය ගන්නමනේ අමාරු. මන්ද මට නම් තේරෙන්නේ වීරිය ගන්නම අමාරු. හැමතිස්සෙම මේ අරමුණු වෙනවා එක එක අරමුණු. වීරිය ගන්නම අමාරු මේ ලේසියෙන් සිද්ධ වෙන එක තමයි මේ කාමයට හිත ඇදිලා යන එක. ලේසියෙන් සිද්ධ වෙන එක. අපිට තේරුම් ගන්න ඕනේ වෙනස්කම තමයි මේ මේ සිත යමකට ඇදිලා යාමෙන් තමයි ඒකට බැඳෙන්නේ. ඒ කියන්නේ කා තණ්හාවයි උපාදානයි කියන එකේ වෙනස තේරුම් ගන්න ඕනේ. ඒතකොට ඒක දෙක. බලන්න බුදුරජාන් වහන්සේ මේ වෙන් කරන්න තරම් කොච්චර බුද්ධියක්ද නේ කොච්චර හඳුනාගෙන ඉන්නත්. කවුර කියා දීලා නෙමෙයි සම්මා සම්බුදු බව කියන්නේ මොනතරම් විස්මිතිකක්ද කියන්නේ තනියම මේවා වෙන් කරගෙන මෙයාට වචන දාලා හඳුනා දීලා මේක මෙහෙමයි කියලා පෙන්නලා නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ තණ්හාව තමයි මේ උපාදාන වෙලා ඊට පස්සේ එකෙන් භවය හැදෙන්නේ. එතකොට හොඳට තේරෙනවා දැන් අපි යම් සිද්ධයක් කරද්දී හිත ඔන්නේ යමකට ඇදිලා. ඇදලා ගියපු දෙයට හිත බැඳෙනවා. එතන ඉඳලා චේතනා පහළ කරලා කරනවා. ඒ අනුකූල විඥානෙ පැලෙනවා. එතකොට මෙතන ක්‍රියා කෙනින්ම සම්බන්ධ භවය කියන තැනට. ඒක හොඳට තේරුම් ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා තණ්හාව හටගන්නේ විඳීම නිසා. විඳීම නැත්තම් මේ මේ හිත ඇදිලා යන්නේ දැන් අපි රූපයක් බලද්දී රූපය තුලින් අපිට සැප විඳීමක් එන්නේ නැත්තම් ඒ රූපෙට අපේ හිත යන්නේ හිත ඇදිලා යන්නේ. අපේ හිත ඇදිලා යන්නේ ඒ රූපයත් එක්ක අපේ හිතට ආස්වාදයක් දැනෙන්න ඕනේ. කණෙන් ශබ්ද අහද්දී අපේ හිතට ආස්වාදයක් දැනෙනවා. එතකොට අපේ හිත ශබ්දයට ඇදිලා යනවා. නාසයෙන් ගඳ සුවඳ දැනෙද්දී අපේ හිතට ආස්වාදයක් දැනෙන්න ඕනේ. එතකොට ඒකට අපේ හිත ඇදිලා යනවා. දිවට රස විඳිද්දී අපිට ආස්වාදයක් දැනෙන්න ඕනේ. එතකොට මේ රසයට අපේ හිත ඇදිලා යනවා. කයට පහස ලැබෙද්දී අපේ හිතට අපේ හිතට ආස්වාදය දැනෙන්න ඕනේ. එතකොට විතරයි අපේ හිත ඒකට ඇදිලා යන්නේ. සිතට අරමුණෙද්දී අපිට ආස්වාදයක් දැනෙන්න ඕනේ. එතකොට ඒකට අපේ හිත ඇදිලා යනවා. මේ ඇදී යන ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ හරියට දේශනා කරලා තියෙනවා. දේශනා කරලා තියෙනවා මහණෙනි සාගරය වගේ කියනවා. මේ මානසික ස්වභාවය. මේක මානසික ස්වභාවයක්. ඒ කියන්නේ මනසට අයිති එකක් නෙමෙයි. මනසින් මනසට අයිති නැති කෘති මේකක්. මේ මේ හිතේ මේ තියෙන ස්වභාවය. මේ ස්වභාවික හිතේ හිතේ තියෙන ලක්ෂණයක් නෙමෙයි. හිතේ තියෙන ලක්ෂණයක් නම් මේක නැති කරන්න බෑ. මේක මේ අවබෝධයක් නැතිකම නිසා හැදිච්ච එකක්. අවබෝධයක් නැතිකම නිසා හැදිච්ච එකක් තමයි මේ හිත ආරමුණට ඇදී යන්නේ. ඒ මොකද හේතුව ආරමුණ ගැන අවබෝධයක් නැහැ. ආයතන ගැන අවබෝධයක් නැහැ. සිත ගැන අවබෝධයක් නැහැ. ධාතු ගැන අවබෝධයක් නැහැ. අන්න දැන් ඔබට තේරෙන්න ඕනේ ඇයි ඇති සමති විදර්ශනා වඩන්නේ කියලා. දැන් සමහර කෙනෙක් දන්නේ නැහැ මේ සමති විදර්ශනා වඩන්නේ ඇයි කියලා. දැන් අපි ගත්තොත් ඇහැ ගැන විදර්ශනා වඩන්න කියලා බුද්ධ දේශනාව තියෙනවා. කන ගැන, නාසය ගැන දිගටම තණ්හාවට යනකම නුවණින් විමසීමස බලන්න කියලා. ඇයි බලන්න කියන්නේ? ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරලා දෙන්නයි. මොකද ඒ පිළිබඳ අවබෝධයක් ඇති වුණාට පස්සේ ඒ පිළිබඳ තියෙන අවිද්‍යාව බැහැර වුණාම අර සත්‍ය වහයි සත්‍ය විරුද්ධ වෙනවා. සත්‍ය විරුද්ධ වුණාට පස්සේ හිත ඇදිලා යන්නේ. එතනදී තමයි නිදහස් වෙන්නේ. එතකොට බලන්න මේ බුදු කෙනෙක් පහළ වෙලා මේ ශිල්පය කියා දෙන තුරු මේ වැඩේ ලෝකෙ කිසි කෙනෙකුට හොයන්න බෑ. කිසි කෙනෙකුට හොයන්න බෑ. හිතන්නවත් බෑ ලෝකෙ වෙන කෙනෙක් හොයාගනි කියලා මේක බුදු කෙනෙක් ඇර. එතකොට මේ සිත ඇදී යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේක මේ ගංගා වලින් මේ ගලා බහිනවා සාගරයට ජලය. දැන් සාගරය තමයි තණ්හාව. අදුගම සාගරය කියන්නේ තණ්හාව. මේකට ගංගා හයක් තියෙනවා. ඇස කන නාසය දිවකය මනස කියන ගංගා හයෙන් අරමුණු නැමති ජලය ගලා බහිනවා කියන එක. නමුත් මේ සාගරේ පිරෙන්නේ නැහැ. ඒ කියන්නේ කවදාත් මේ හිත ඇදී යාම නවතින්නේ නැහැ. ඒක නවතින්න නම් ඒක ඒක ඒක ෂේ වෙලා යන්න නම් අවිද්‍යාව දුරු වෙන්න ඕනේ. අවිද්‍යාව දුරු නම් තමයි මේ සම්පූර්ණ මේ ගඟ වේලිලා යන්නේ. එතකොට බුදු දේශනාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්වා දුන්න මේ සිත ඇදිලා යෑම මේ මහා සාගරය වගේ කියනවා. තණ්හා උපමා කළේ ඒකට පිරෙන්නේ. කවදාත් මේක ඇති වෙන්නේ සමහරට අපිට හිතෙන්නේ නෑ දැන් ඉතින් ඔය දැන් අපි මේ කාම ලෝකේ මේ විඳ දැන් ඉතින් ඇති. එහෙම එකක් නෑ. මේ හිතේ ස්වභාවය තමයි ආස්වාදයේ යමක් මතක් කරනවද ඒකට යනවා හිත. ඒකට මේ වයසට ගියා කියලා වෙනස් වෙන්නේ නෑ මේවා. අපේම අරමුණු වෙනස් වෙනවා. ඒ කියන්නේ සමහර විට ආභරණ වලට ඇරුම් කරපු එක්කෙනා වාසිට යන්නන්නේ ඒකට ඇරුම් කරන්නේ. ඒක පොඩි දරුවන්ට ඇරුම් කරන්න පටන් ගන්න ඊට පස්සේ. එහෙම නැත්තම් වෙන වෙන දේවල්. ඒ ඇල්ම කියන එකට ඇල්ම මාරු වෙනවා මිස ඇල්ම නැති වෙන්නේ නැහැ. එහෙමනම් හරිෂෝත් මම හරි කැමති වයසට යනකොට ඇල්ම නැති වෙනවා. කරන්න දෙයක් නැහැ නේද? නිකන් ඉන්න තියෙන වයසට යනකොට නැති වෙනවා නේද? එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මං හිතාගෙන හිටියේ වයසට යනකොට එහෙම නැති වෙයි කියලා ඉස්සර. දැන් මමත් වාසියට යනවා හොව ගාලා. එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ ඒක වෙනස් කරගන්න තියෙන්නේම දැන් ඒක නැති වෙන්නේ නැත්තේ. ඒක වැඩෙන්න පුළුවන් සමහරින්ට වයසට ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. ආස්වාදයට අනුහිත හිත ඉන්න එකෙන් තමයි මේක වැඩෙන්නේ. දැන් අපි ගත්තොත් මේ හිත ආරමුණු වලට ඇදිලා යෑම වර්ධනය වෙනවා ආස්වාදයට අනුව හිත හිත සිටීමෙන්. හැබැයි මේක ගෙවිල යනවා ආදීනව අනුව හිත හිත සිටීමෙන්. එතකොට විදර්ශනාවෙන් කරන්නේ ආදීනව මානසිකාරය. ඇයි අපි කියන්නේ අනිත්‍යයි වෙනස් වෙනවා. මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා මේ ආදීනව නෙවෙයි කරන්නේ. මෙනෙහි කරන මෙනෙහි කරනකො මොකද වෙන්නේ? මෙයාට මේ ආදීනවම ප්‍රකට වෙන්න ගත්තු. අන්න හරියි. එතකොට තමයි මේ ඇල්ම ඇති වෙන එකෙන් එයා නිදහස් වෙලා යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේකට හේතුව ඇල්ම ඇති වෙන්න හේතුව තමයි වින්දනය. වින්දනයක් නැත්තම් ඇල්මක් ඇති වෙන්නේ නැහැ. ඒක අපි පැහැදිලි කරගන්න ඕනේ මේ මේ. ඒ කියන්නේ එතකොට මේ හිත ඇදී යනවා කියන එක ඉබේ වෙනව නෙවෙයි. හිත ඇදී යන්නේ වින්දනයක් ලබන දෙයකට. වින්දනයක් ලැබෙන ඒ කියන්නේ වින්දනයකට තමයි විඳීමකට තමයි සිත ඇදී. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතකොට යම් තැනක විඳීමක් උපදිනවාද එතන සිත ඇදී යනවා. තණ්හාව ඇති වෙනවා. එතකොට විඳීම උපදිනකටම තණ්හාව උපදිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපට උගන්වනවා මේ විඳීම හටගන්නේ ස්පර්ශය ස්පර්ශය ස්පර්ශය කිව්වේ ඔව් ස්පර්ශය කිව්වේ දැන් අපි ඇහෙන් රූපයක් දකිනවා ඇහෙන් රූපයක් දකිනකොට එතන කරුණ තුනක් එකට එකතු වෙනවා මොකද්ද ඇහැ තියෙනවා රූපේ තියෙනවා එතකොට මේ ඇහි රූපයයි සම්බන්ධ කර සම්බන්ධ වෙනවා විඥානය බුදුරජාණන් වහන්සේ පෙන්වන ද්වයම් පටිච්ච භික්කවේ විඥානස්ස සම්භව හෝති. මහන්නේ දෙකක් නිසා කියන විඥානය උපදින්නේ. ඇහැ රූපයත් කියන දෙක සම්බන්ධ වෙච්ච ගමන් විඥානය හට ගන්නවා කියනවා. එතකොට එතන කරුණු තුනයි. තින්නම් සංගති පස්සෝ කියනවා. එතකොට ඇහැයි රූපයයි එකතු වෙච්ච ගමන් විඥානය හට ගන්නවා. එතකොට තුනක් තියෙනවා. ඇහැයි රූපයයි විඥානයයි. ඒ තුනේ එකතුව තින්නම් සංගති. ඒකේ තුනක එකතුව. ස්පර්ශය. එතකොට ඇහැ රූපේ විඥාන එකතු වීම ඇහි ස්පර්ශය. කනයි ශබ්දයයි විඥාන එකතු වීම කනේ ස්පර්ශය. මේක හොඳට තේරුම් ගන්න ඕන එකක් ස්පර්ශය කියන එක. මොකද හේතුව ඒ එකතු වීම තුල තමයි ඔක්කොම මේ අපේ අර්බුදේ නිර්මාණය වෙන්නේ. නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වෙනවා. ඒක නාසයේ ස්පර්ශය. දිවයි රසයයි විඥානය එකතු වෙනවා. ඒක දිවේ ස්පර්ශය. කයයි පහසයි විඥානය එකතු වෙනවා. ඒක කයේ ස්පර්ශය. මනසයි අරමුණු විඥානය එකතු වෙනවා. ඒක මනසේ ස්පර්ශය. එතකොට මේ එකතු වෙන දේවල් අපි හොඳට අඳුනා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන උපමාවක් හැම ගහපු එළ දෙනවද කියනවා. මේ ස්පර්ශයේ ස්වභාවය. හැම ගහපු එළ දෙනට ගැළවිල්ලක් නැත. ඇයි එළ දෙන වතුරට බැසුම් මොකද වෙන්නේ? වතුරේ සත්තු මියාව කන. එතකොට මෙයා ගහකට හේතු වුණොත් මොකද වෙන්නේ? ගහේ සත්තු මියාව කනවා. මෙයා නිකන් හොළගේ හිටියොත් එලිමහනේ. මේ හොළගේ ඉන්න සත්තු වල යාම කනවා. ඒතර අර බේරෙන්න පුළුවන්ද? බෑ. ස්පර්ශය වගේ කියනවා. ඇහැයි රූපය විඥාන එකතු වුණාද විඳිනවා. කනයි ශබ්දයි ස්පර්ශය එකතු වුණාද විඳිනවා. නාසය ගඳ සුවඳයි ස්පර්ශය එකතු වුණාද විඳිනවා. දිවයි රසයයි විඥානය එකතු වුණාද විඳිනවා. ශරීරයයි පහසයි විඥානය එකතු වුණාද විඳිනවා. මනසයි අරමුණේ විඥානය එකතු වුණාද විඳිනවා. එතකොට මේකෙන් ගැලවීමක් ගැලවීමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ස්පර්ශය ඇතිවීමෙන් විඳීම ඇතිවීම ස්පර්ශය උපදින විට විඳීම උපදී. ඒතර බලන්න මේ එක එකම වෙලාවට මේ ඔක්කොම සිද්ධ වෙනවා. ඒකට නේ ස්පර්ශය උපදිනට විඳීම උපදී. ඉතින් දැන් අනික මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් බලන්න විදිහට අපි හොඳට නිවිහන ඉඳි කල්පනා කරන්න බලමු. විඥානය එතකොට විඥානේ මොන වගේ විඥානයක්ද මේ තියෙන්නේ? පැලවෙන විඥානයක්. ඒ කියන්නේ විඥානේ බීජයක් වගේ. මේ ඇහි රූපයක් ස්පර්ශය වෙනකොටම ඇහි රූපය විඥාන එකතු වුණා කියන්නේ එතන පැලවෙන්නේ යමක් හැදුනා කියන එක. ඊට පස්සේ විඳිනවා. එතකොට විඳිනකොට ඇහැ තියෙනවා රූපේ තියෙනවා විඥානේ තියෙනවා. එතකොට මේ විඳින දේට තමයි හිත ඇදිලා යන්නේ. එතකොට ඇහැ තියෙනවා රූපේ තියෙනවා විඥානේ තියෙනවා විදීම තියෙනවා හිත ඇදලා යම තියෙනවා මේ හිතලා හිත ඇදලා ගියපු දෙයට තමයි බැඳෙන්නේ එතකොට ඇහැ තියෙනවා රූපේ තියෙනවා විඥානේ තියෙනවා විදීම තියෙනවා තණ්හාව තියෙනවා උපාදානය තියෙනවා ඒ උපාදානේ පිටලා තමයි ක්‍රියා කරන්නේ. එතකොට චේතනාවක් පහළ කරනකොට ක්‍රියාව කරනකොට එතකොට මේ ඇහැ දකින්න මේ ඇහැ මුල් කරගෙන කරන සිද්ධියත් එක්ක පැලවෙන්න විඥානයක් හැදෙනවා. දැන් බලන්න මේ අරමුණ හයටම වෙන්නේ මේක තමයි. ආයතන හයටම සිද්ධ වෙන්නේ මේක තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ආයතන මේ ස්පර්ශය ඇති වෙන්නේ ආයතන 6 තියෙනවා නම් යම් තැනක ආයතන 6 ඇද්ද එතන ස්පර්ශයත් ඒ කිව්වේ ආයතනහය ඉදීමෙන් ස්පර්ශය උපදී. ආයතනහය තියෙන කන්දි ස්පර්ශය ඇත. ආයතනහය ඉදීමෙන් ස්පර්ශය උපදී. එතකොට එහෙනම් ඇහක් තිබුණොත් අනිවාර්යයෙන්ම ඇයි ස්පර්ශය හටගන්නේ? කනක් තිබුණොත් කනේ ස්පර්ශය හටගන්නවා. නාසයක් තිබුණොත් නාසයේ ස්පර්ශය හටගන්නවා. දිවක් තිබුණොත් දිවේ ස්පර්ශයට ගන්නවා. කයක් තිබුණොත් කය ස්පර්ශයට ගන්නවා. මනසක් තිබුණොත් මනසේ ස්පර්ශයට ගන්නවා. ඒතර කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ අන්ධ කෙනෙකුට දැන් නැහැක් නෑ. එතකොට කනොත් ඇහෙන්නේ නැත්තම් කනකුත් නෑ. නාසයෙන් ගඳ සුවඳක් දැනෙන්නේ නෑ කියන්නේ තුනක් නෑ. එතකොට නේ. ඉතින් තුන වැඩ කරනවා. එහෙමනම් හයම නැති වෙනවා. හයම නිරුද්ධ වෙන්න ඕනේ බුදුරජාණන්සේ පාවිච්චි කළේ පස්ස නිරෝධෝ කියලා වචනය. හයම නිරුද්ධ වුණා නම් හරි වැඩි හරි. ස්පර්ශ ආයතන හය කියලා කියනවා මේ අසකන නාසය දිවකය මනසට හයම නිරුද්ධ වෙන්නේ අරහත් ඵලෙදී. එතකන් ඒක නැති වෙන්නේ. ඒ නිසා ඇස් නැති වුණා කියලා පටිච්චසමුප්පාදයට කිසි බාධාවක් නැහැ. ඒක හැදෙනවා. මනස විර තිබුණොත් ඒත් හැදෙනවා. මේ අරමුණු එකක්වත් නැතුව සංඥා රහිත විදියත් ඒත් හැදෙනවා. බේරෙන්න විදියක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ආයතන 6 ඇස කන නාසයේ දිවකය මනස කියන මේ ආයතන 6 ගැන උන්වහන්සේ හරි ලස්සන උපමාවක් මට මතක් වෙනවා යව කලාපී කියලා සූත්‍රයක. උන්වහන්සේ දේශනා කළා මේ බටමිටි 6ක් යව මිටි යවහාල් මිටි 6ක් තියාගෙන මිනිසෙක් පොල්ලකින් ගහන. පොල්ලකින් ගහද්දී තව මිනිසෙක් ඇවිදින්න තව හත් වෙනි පොල්ලකුණත් ගහනවා කියනවා. ඒ වගේ කියනවා මේ මිනිස්සු ඇහැ නිසා දුක් විඳිනවා. කන නිසා දුක් විඳිනවා. නාසය නිසා දුක් විඳිනවා. දිව නිසා දුක් විඳිනවා. ශරීරය නිසා දුක් විඳිනවා. මනස නිසා දුක් වෙදෙන්න ආයමත් උපතක් කරන උපතක් කරයන් කැමති වෙනවා කියනවා. ඒ වගේ කියනවා හයවෙනි හත්වෙනි පොල්ලින් තැන්නේ. හොඳට පැලුම්කකා කියනවා මේ සත්‍යයි ඉන්නේ භවයේ. දැන් අපිට තේරෙන්නේ නැහැ මොකද හේතුව සම්පූර්ණයෙන් මේ ආදීනව අපේ ජීවිතයේ යථාර්ථය වැහිලා තියෙන මොකෙන්ද? ඔව් මේ පුංචි සැපයක් වෙන්නලා. පොඩි ආස්වාදයක් වෙන්නලා බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා අපස්සාදු අල්ප ආස්වාදයක් තියෙන බහු දුක්ඛ බොහෝ දුකක් තියෙනවා අල්ප ආස්වාදයක් තියෙනවා නමුත් අපිට හොයන්න බෑ අල්ප ආස්වාදයක් තියෙනවා බොහෝ දුකක් තියෙන විඳිනවා කියලා. මොකද හේතුව? අර සියලුම දුක යටපත් කරගෙන ආස්වාදයට ඉස්සරහට එන්න පුළුවන්. ඒ ආස්වාදයට කැමැත්ත ඇති මේ නිසා මේක වෙන්නේ අපි මේ අපිට යථාර්ථය වැහිලා නිසා. යථාර්ථය ඉදිරියේ නම් ආස්වාදයට තැනක් එන්නේ. යථාර්ථය වැහිලා තියෙන නිසා, ඒ කියන්නේ සත්‍ය වැහිලා නිසා හැමතිස්සෙම අපිට ඉස්සරහට එන්නේම හිතට මොකද්ද? ආස්වාදිතම. මොකද අපේ හිතේ ස්වභාවය සැපයට කැමති බවනේ. ඒත් අපි හිතනවා මේ සැපේ කියන්නේ ආස්වාදයේ විදීම කියලා. ඒකයි මේ මේ මේ පස්සේ හැදෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ඇස කන නාසය දිවකය මනස ඇති කල්ලි ස්පර්ශය ඇත. ස්පර්ශය ඇති කල්ලි විඳීම ඇත. විඳීම ඇති කල්ලි තණ්හාව ඇත. තණ්හාව ඇති කල්ලි උපාදාන ඇත. උපාදාන ඇති කල්ලි භවය ඇත. භවය ඇති කල්ලි ඉපදීම ඇත. මේ විදිහට අපි හරියට බලනවා නම් ඒක අපිට කියන්න බෑ කවදාවත් මේ භවයෙන් නිදහස් වෙච්ච සත්වෙක් සැරිසරනවා කියලා. නේද? ඒ මොකද හේතුව? හැමතිස්සෙම භවය තමයි උපතට හේතුව. භවපක්ෂය ජාති. ඉපදෙන්නේ භවය හේතු කරගෙන. භවයට අයිති නැති කෙනෙක් ඉන්නවා නම් ඒ රහතන් වහන්සේ තමයි. අනිත් සියලු සත්‍යයන්ම භවයේ තුල ඉන්නේ. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඇස කන නාසය දිව කය මනස කුමක් ඇති කල්ලිද ඇතිවන්නේ කියලා. නාම රූප ඇති කල්ලි ආයතන හය ඇත. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේවා තිබෙන්නේ කුමක් තියෙන නිසාද? නාම රූප තියෙන නිසා. නාම රූප තියෙන නිසා. තුනන්ස රූප කියලා කිව්වේ ආ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මෙතනදී උන්වහන්සේ රූප කියලා කිව්වේ මේ මේ අමෝතු ගාම්භීර දේවල් නෙමෙයි. උන්වහන්සේ රූපය කියලා කිව්ව අපිට තේරුම් ගන්න පුළුවන් එකක් ඒක. ඒකට මේ මේ නලවලා ගන්න ඕනේ බලන්න. ඒ මොකක්ද උන්වහන්සේ දේශනා කළේ රූප කියලා. පඨවි ධාතුව කියලා දේශනා කළේ කේස්. ලොම් නේපුතු බලන්න බුදුරජාණන්සේගේ මේ මුන්නාසේගේ දේශනාව කොයිතරම් අපිට මේ අනිත් ශ්‍රාවකයාට උවමනාදී අවබෝධ කරවන්නයි ඒක තියෙන්නේ. ඒතකොට ඒකෙන් වාද මේ රූපේ කියන්නේ මෙහෙම මෙහෙම කියලා 아무තු වාදෙමකුත් නැහැ. ඒ පෙන්වන පටවි ධාතුව ගැන කෙස්. නෝ. ඒතර කෙස්ලොම් ගැන කතා කරනවා නම් පටවි ධාතුව කියලා. අපිට ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මේ බාහිරියම් පටවි ධාතුවක් ඇද්ද මේ කයියම් පටවි ධාතුවක් ඇද්ද දෙකම එකයි කියලා. මහා රාහුල වාද සූත්‍රය හල්ලස්සන්ට කියලා. ඉතින් උන්වහන්සේ දේශනා කළා කෙස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහර ඇට ඇටමිදුළු වකුගඩු හදවත අක්මාව දලබුව කුඩා බඩවැල මහා බඩවැල අසුචි මේවා උන්වහන්සේ පෙන්වා දුන්න මේ තමයි පඨවි ධාතුව ආපෝ ධාතුව උන්වහන්සේ පෙන්වා දෙනවා පිත සෙම සරව ලේ දහඩිය කෙල සොටු සඳමිදුළු මුත්‍රාදී ඊට වායු ධාතුව උන්වහන්සේ පෙන්වා දෙන තේජු ධාතුව පෙන්වා දෙනවා කාපු දීපු දේවල් දිරවන ස්වභාවයක් ඇත්තේ. එතකොට අපි මේ ශාරීරියේ මෝරණ ස්වභාවයක් ඇත්තේ. නිසුම් ස්වභාවයක් ඇද්ද මේක තේජෝ ධාතුවයි. ඊළඟට උන්වහන්සේ වායෝ ධාතුව තුරන්නේ කොහොමද? කොහොමද? උගුරට එන යම් වායු ස්වභාවයක් ඇද්ද? පසුපසින් යන වාතයක් ඇද්ද? මේ කුස ඇතුලේ පිරෙන වාතයක් ඇද්ද? ඇඟපත පුරා දුවන වාතයක් ඇද්ද? හුස්ම හෙලීමක් ගැනීමක් කරන වාතයක් ඇද්ද? මේ වායු ධාතුවයි. බලන්න මොකක්වත් නැහැ නේ 아무තු සටනක් නෙමෙයි. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ හැම දේශනාවක මේ විදිහට තමයි ධාතු විස්තර කරන්නේ. විස්තර කළා කියන මේකට තමයි රූපය කියන්නේ. ඇයි මේකට උන්වහන්සේ රූපය කියන වචනේ පාවිච්චි කරන්නේ? ඔව් රුප්පතීති රූපං අවුවට වැස්සට සීතලට මේ ආදී දේවල් වලට දේවල් වලදී මේ රූපේ නැසීලා වනසීලා ඒ නිසයි මේකට රූපේ කියන්නේ. ඒතර මේ රූපයත් එක්ක එකතු වෙලා තියෙනවා තව එකක්. මොකක්ද නාමය. නාමය කියලා බුදුරජාණන් වහන්සේ අදහස් කළේ ඔව් යම් කිසි මානසික ස්වභාවයන් පහකට මොනවාදී වේදනාවට උන්වහන්සේ පෙන්වා දෙනවා නාමයක් කියලා. එතකොට විඳීම ගැන කල්පනා කරොත් නාමයක් කියන විඳීම. ඒ කියන්නේ දැන් විඳීම හටගන්නේ ඔව් විඥානෙත් එක්ක සම්බන්ධ වෙලා නෙවෙයි ස්පර්ශයනේ. එතකොට උන්වහන්සේ පෙන්වා දෙන වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර. එතකොට වේදනා විඳීම සංඥා හඳුනා ගැනීම චේතනා ඔව් ක්‍රියාවක් කිරීම කර්මය. ස්පර්ශය ඔව් ස්පර්ශය කිව්වේ ආයතන හය මනසත් එක්ක විඥානත් එක්ක එකතු වී තිබීම. මානසිකාරය. ඔව් මනස ක්‍රියාත්මක වීම. එතකොට මේ මේ පහ සම්බන්ධ වෙලා තියෙනවා සතර මා ධාතුන්ගේ සතර මා ධාතුත් එක්ක. ඒතර සතර මා ධාතුයි මේ නාමයට අයිති දේවලේ සම්බන්ධයෙන් බිහිවිලා තියෙන්නේ ආයතන 6. ආයතන 6 තුල කරන්නේ තෝක ආයතන 6 තුල දැන් අපි ගත්තු නාම රූප නාම රූප වල තියෙන වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර මේවා දැන් ඇහැ තුලින් හැදෙනකොට ඇහැයි රූපය විඤ්ඤාණ එකතු වෙන ස්පර්ශය හැදෙනවා විඳීම හැදෙනවා හඳුන ගන්නවා හඳුනා ගැනීම චේතනා මානසික අර්මේ ටික තියෙනවා දැන් මේ ටික නැති කරන්න බෑ අපිට ඊට බාහිර දේවල් තියෙනවා මොනවද තණ්හාව උපාදාන භවය ජාති මේවනේ ප්‍රහාණය කරන්න පුළුවන් අරව අවබෝධ කරගන්න මේක ප්‍රහාණය වෙනවා මේකයි මේකේ තියෙන විශේෂත්වය දැන් අපි හරියට සතර මා ධාතුන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගත්තොත් ආයතන හය යථා ස්වභාවය අවබෝධ කරගත්තොත් ස්පර්ශේ සැබෑ తත්වය අවබෝධ කරගත්තොත් වේදනාවේ යථා සැබෑ తත්වය අවබෝධ කරගත්තොත් සංඥාවේ සංස්කාරවල කිව් චේතනාවේ මේ ටික අවබෝධ කරගත්තොත් නැති වෙලා යනවා අර බාහිරින් එකතු වෙච්ච ටික. මොකද්ද? ආස්වාදයේ කියන්නේ අවිද්‍යාසහගතව මෙනෙහි කරන්න පුරුදු වෙච්ච කොටසක් තියෙනවානේ. අවිද්‍යාසහගතව මෙනෙහි කරන්න පුරුදු වෙලා ඇතිවෙච්ච දේවල් තමයි මේ තණ්හා උපාදාන ආදී. මේක ප්‍රහාණය වෙලා. ඉතින් ඒක කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ මේ මාර්ගංග 8ක් පෙන්වලා තියෙන්නේ. මේ 8ම ප්‍රගුණ කරන්න කිව්වේ. ඒතර මේ නාම රූප ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා නාම රූපයත් එක්ක දෙලින්ම සම්බන්ධයි විඥානය කියලා. ඉතින් ඒක හරි. දැන් අපි ගත්තොත් නාමයේ තුල ස්පර්ශය තියෙනවනේ නේ. ඉතින් ස්පර්ශය තියෙනවනම් එතන විඥානයකුත් තියෙනවා. ඉතින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ නාම රූප ගැන එක තැනක සාරිපුත්ත මහ රහතන් වහන්සේ යව කල සාරිපුත්ත මහ රහතන් වහන්සේ පෙන්වා දෙනවා මොකක්ද මේ සූත්‍රයම? ඔව් ඒ ඒකේ තියෙනවා නල නලකලාපී සූත්‍රේ. ඒකේ පෙන්වා දෙනවා මේ බටමිටි දෙකක් එකට හේතු කරලා තියෙනවා වගේ කියනවා. ඒතර එකක් අයින් කරනකොට අනෙත් එක වැටෙනවා. මේ විදිහට කියන මේ නාම රූපේ සම්බන්ධය තියෙනවා. එතකොට දැන් විඥානය කියන එක නිරුද්ධ වෙන්නේ ඒකනේ. දැන් මේ පටිච්චසමුපාදයේ ක්‍රියාකාරීත්වය මේ විදිහට තියෙනකන් විඥානය නිරුද්ධ වීම නෙමෙයි වෙන්නේ විඥානය වැඩෙනවා. විඥානය චුත වෙන්න පුළුවන්. නිරුද්ධ වෙන්නේ. විඥාන විඥාන නිරුද්ධ වුණොත් පිරුණම් පාන. ඒ කියන්නේ විඥාන නිරුද්ධ වෙන්න නම් විඥාණයට ආහාර නැතු යන්න. දැන් විඥාණය කියන්නේ මේ මේ මම කියලා හඳුනා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සත්වෙක් කියලා පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි. විඥානය කියලා කියන්නේ යම්කිසි මානසික ස්වභාවයක් නේ. එතකොට මේ මානසික ස්වභාවේ හැමතිස්සෙම වෙන්නේ සකස් වෙනවා. ඒක සජීවී එකක්. මැරිච්ච එකක් නෙමෙයි. එතකොට අපි මැරෙනකොට වෙන්නේ ඒක චුත ඒක චුත වෙන්නේ හුදකලාව නෙමෙයි. ඇයි? විඥානය හැමතිස්සෙම සම්බන්ධ නාම රූපත් එක්කයි. ඒ හුදකලාව නෙමෙයි විඥාන කියලා එකක් හුදකලාව ඒ නාම රූපයන්ගෙන් බැහැර වෙලා මානසික ස්වභාවයක් තියෙන්නේ නැහැ. ඒ මානසික ස්වභාවයක් තියෙන්නේ නාම රූපත් එක්ක සම්බන්ධ වෙලාමයි. එතකොට යම් කිසි විදියකින් මේ මානසික ස්වභාවය නාම රූපත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා නම් පෝෂණය ලබන්නේ අර අරවැය. අවිද්‍යාවෙන්, තණ්හාවෙන්, උපාදානෙන්, භවෙන් තමයි පෝෂණය වෙන්නේ. එතකොට මේ නාම රූප තිබුණත් විඥාණී තිබුණත් අවිද්‍යාව නැත්තම් තණ්හාව නැත්තම් උපාදාන නැත්තම් භවය නැත්තම් නාම රූප විඥාණයට කරන්න පුළුවන් දෙයක් නැහැ. මේක හැදෙන්නේ සකස් වෙන්නේ පෝෂණය වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? විඥාණය නොපෙනියන. හරි පුදුම මේ ලෝකෙ කිසිම කෙනෙකුට හොයන්න බැරි විද්‍යාවක් මේක. අනිත් එක තමයි මේක ලෝකේ කවුරුවත් අවබෝධ කරලා නැත්නම් අපිට කියන්න පුළුවන් මේ ධර්මයේ ප්‍රායෝගික නැහැ කියලා. මේක අවබෝධ කළා රහතන් වහන්සේලා බිහි වුණා. නිකලස් වෙලා හිටිය ලෝකෙ මිනිස්සු. දෙවියෝ හිටියා. අපි දෙවියෝ ගැන අපි තේරෙන්නේ නැහැ කියමු අපි වෙන ලෝකයක් කියමු. මනුස්ස ලෝකේ. රහතන් වහන්සේලා කොච්චර බිහි වුණා. ඒ නිසා අපිට මේ ධර්මයේ දිහා බලනකොට හරි පුදුමයි මේ මනසේ මෙහෙම දෙයක් සිද්ධ වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා මෙච්චර පැහැදිලිව ලෝකයේ කිසි කෙනෙකුට මේක කියන්න බෑ වෙන. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ නාම රූප නාම රූප නිසා විඥානට. ඉතින් මේ නාම රූපයන් පෝෂණය වෙන්න උන්වහන්සේ පාවිච්චි කළා තව වචනයක්. නාම රූප ඇති වෙන්නේ කොමක් ඇති කල්ලි නාම රූපයක්ද? සංස්කාර ඇති නෑ විඥානය ඇති කල්ලි නාම රූප ඇත විඥානය ඇති කල්ලි නාම රූප ඇත විඥානය උපදිනකොට නාම රූප උපදී ඒ කියන්නේ එතකොට අපිට හරි පැහැදිලි මේ විඥානීය ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම බද්ධ වෙලා තියෙන්නේ නාම රූපත් එක්කයි දැන් අපිට කෙනෙක් මැරෙනකොට අපිට හොයන්න බෑනේ නේද අපිට මැරෙන එකට හොයන්න බෑ මෙයාට මොකද වුනේ කියලා අපි දන්නේ කියන්නේ යා මැරුණා කියලා නේ. අය අපි දන්නේ යාගේ ඇස් දෙක උන්නේ වැහුණා. කුයිකු ඇස් අරගෙන ওই තියෙනවා. එයා කියන්නේ සීතල වෙලා ගියා. හයි වුණා. දැන් අපි කියනවා මෙයා මැරුණා කියලා. හැබැයි මෙයාගේ තුල සිද්ධ වෙච්ච දේ දකින්න පුළුවන් කෙනෙක් ඉන්නවා. යම් කිසි කෙනෙකුට තිබුණා නම් චුතුපපාත ඥාන. එයාට පුළුවන් මේ සිද්ධිය බලන්න. චුතුපපාත ඥාන තියෙන එක්කෙනා දන්නවා භවයේ හැදෙන ආකාරය දකින්න පුළුවන් යාට. ඊළඟට උපත කරා යන ආකාරය කියන්නේ කර්මානුරූප යාගේ විඥානයේ සකස් වෙලා උපතක් කරා ගියා. උපතක් කරා ගියා විඥාන චුත වුණා. ඊට පස්සේ ආයමත් මොකද වෙන්නේ? විඥාන චුත වුණාට ඒක තියෙන්නේ නාම රූපත් එක්ක බද්ධ වෙලා. එතකොට මොකද වෙන්නේ? ආය උපතක් කරා ගියාම ආය හැදෙනවා. ඒ උපතට අනුව විඥානේ ඒ කර්ම විපාකයට අනුරූප වූ සකස් වීමක් එයාට හැදෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ විඥානය පෙන්වා දුන්නේ විඥාන කියලා හයක්. ඇසේ විඥානේ, කනේ විඥානේ, නාසයේ විඥානේ, දිවේ විඥානේ, කය විඥානේ, මනසේ විඥානේ කියන හය තමයි විඥාණයට පෙන්වා දුන්නේ. අපිට වෙලා තියෙන්නේ අපිට මේවා අපි දැන් මේ තියෙන ප්‍රකෘති ස්වභාවයෙන් එහෙම දැන් මේ පේන්නේ ඇහින් එක්ක මේ හිතෙන් අපිට මේවා එකපාරට තේරෙන්නේ නැති එක. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක තේරුම් ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න කියලා. මේකේ සතිපට්ඨාන දිනු කරන්න සිහිය පිහිටවන්න කියනවා. වීර්යය දිනු කරන්න කියනවා. සමාධියක් වඩන්න කියනවා. මේ ඔක්කොම දේශනා කරලා තියෙන මේ මාර්ගෙට. ඇයි ඒකෙන් තමයි මේ මාර්ගේ පැහැදිලි කරගන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ විඥාණය කුමක් නිසා හටගන්නවාද? ඔව් සංස්කාර ඇති කල්ලි විඥාණය ඇත. ඒ කියන්නේ මෙතන හැමතිස්සෙම මැරිච්ච දේක විඥාණය ගැන කතා කරන්න බෑනේ. පණ තියෙන දේක තමයි විඥාන. මේ සංස්කාර ගැන මේ සංයුත්ත නිකාය දෙවෙනි පොතේ විස්තරයක් මම ඔබට කිය කී ඉන්නේ මේ. මේකේ බුදුරජාණන් වහන්සේ සංස්කාරය පෙන්වලා තිනවා. කාය සංකාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර, කාය සංස්කාර ඇටට පෙන්වා දෙනවා. ඔව් හුස්ම ගන්නවා හෙලනවා. මේක කායත් එක්ක බැඳිලා තියෙනවා. වචී සංස්කාර ඇටට පෙන්වා දුන්නා. ඔව් විතක්ක ਵਿਚාර මානසිකව එයා ඉතින් කල්පනා කරනවා. චිත්ත සංකාර ඇටට පෙන්වා දුන්නා. ඔව් සංඥා වේදනා හඳුනා ගන්නවා විදිනතර හඳුනා ගැනීම විදීම කියන එක තියෙනවනම් එතන ස්පර්ශ තියෙනවනේ. එතකොට ආස්වාස ප්‍රස්වාස තියෙන හතරමා ධාතු තියෙන්න ඕනේ. එතකොට විතර්ක ਵਿਚාර ඇති වෙන්න මේ මානසිකාර තියෙන්න ඕනේ. එතන අපිට මේකෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ මේ විඥාණය දිගින් දිගටම පවතින මේවා උදව් කරන හැටි. එතන මේ ඔක්කොගෙම පදනම හැටියට මොකද තියෙන්නේ? අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඔව්. දුක හැටියට එයා ඉදීම දකින්නේ. එයා දකින්නේ ජරාවටපත් වීම දුක හැටියට. මරණයටපත් වීම දුක හැටියට පේන්නේ යාට. ශෝක වැළපීම් දුක් දුම්නස් පංච උපාදානස්කන්ධයේ දුක හැටියට පේන්නේ යාට. එයාට දුක හැටියට මොකුත් පේන්නේ නැහැ. එයා දකින්නේ එක්කම එක්ක මම මගේ මික්ක අසවලා ලෝකේ එහෙමයි දකින්නේ. එතකොට යාට පේන්නේ මේ දුකක් හැටියට මේක පේන්නේ නැති වෙනකොට දුක හටගන්න හේතුවක් කොහෙත්ම පෙනීද? පේන්නේ. දුක නිරෝධය කොහෙත්ම දකිද? නැහැ. ඒ සඳහා මාර්ගයක් ගැන කතා කවර කතාවද? මේ නිසා අවිද්‍යාව තමයි පටිච්ච සමුප්පාදයක් හැදෙන්නේ. ඒ කියන්නේ නැවත නැවත උපත කර යන්න හේතු උනේ. ඉතින් බුද්ධ දේශනාවේ උන්වහන්සේ අපිට වදාළේ එක දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහන මහණෙනි ඔබට මා මොන වගේ ධර්මයක් කියාදී පැවැද්ද මතක? කියන ස්වාමීන් අපිට මෙහෙම එකක් මතකයි කියනවා. කියනවා මහණෙනි සතර මහා භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම වදාලා අපිට මතකයි කියනවා. මහණෙනි සතර මහා සාගරේ ජලයට වඩා මේ සසරේ ගමන් කරන තනි පුද්ගලයෙක් කිලෝ කඳුළු වැඩි කියලා. මෙහෙම කියන අපි දරාගෙන ඉන්නේ. බොහොම හොඳයි මහණෙනි කියනවා. ඔහොම දරා ගන්න කියනවා. මොකද මේ නැවත නැවත ඉපදීම නිසා හෙළූ කඳුළු ඊට වැඩි කියනවා. එහෙම බලද්දි පින්වත්නි අපිට මේ ඉපදිච්ච වාර ගණන හොයන්න බෑ. ඉපදිච්ච වාර ගණන හොයන්න බෑ. ඒක කවදාවත් මේ වර්තමාන මේ මේ මිනිස්සු මේ බලන ඒ කියන්නේ මේ භෞතික ලෝකයෙන් බලන විදිහ පුතත්ජන මිනිස්සුන්ට මේක හොයන්න බෑ. අපි හොඳම වචනේ පාවිච්චි කරන් තින්නේ ඒක තමයි. මොකද පුතත්ජන මිනිස්සුන්ට කවදාවත් මේ ලෝක යථාර්ථය සොයන්න බෑ. මතවාද කියයි. යථාර්ථය සොයන්න බෑ. ඒ මොකද හේතුව පුතත්ජන මිනිස්සු හැමතිස්සෙම මේ නොපෙනෙන ලෝකෙටයි පේන ලෝකෙට දෙකටම ඇස්පනා පිට සාක්ෂි වෙනවා. නොපෙනෙන ලෝකෙටත් වෙනවා, පේන ලෝකෙටත් වෙනවා. ඉතින් එතකොට මේ සාක්ෂි සාක්ෂිම බලාගෙන ඉන්නවා මේ ඇත්ත හොයන්න තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන අස්පනා පිට හොයා ගන්න ක්‍රමය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කිරීම. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් තමයි මේ පේන නොපෙනෙන මේ සෑම ස්වභාවයකම ඇත්ත හොයාගත්තේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපේ ජීවිතවල පැවැත්ම හැදිලා තියෙන්නේ අවිද්‍යාව මුල් කරගෙන මේ විදියට කියලා අපි ඉස්සල්ලා තීරු ගන්න ඕනේ. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ අවිද්‍යාව කියන්නේ ඒ කියන්නේ මේ නොවැටහීම කියන එක නිත්‍ය දෙයක් නෙමෙයි. නොවැටහීම කියන එක තියෙන්නේ වැටහීම එනතුරු විතරයි. වැටීම පැමිණි දවසට නොවැටීම නැත. දැන් අඳුර තියෙන්නේ හිර පායනකම් විතරනේ. නේද? එතකොට හිර පායනකට අඳුර දුර වෙනවා. මේ වගේ. එතකොට අවිද්‍යාව කියන්නේ අනිත්‍ය එකක්. සංස්කාර කියන්නේ අනිත්‍ය එකක්. විඥානය කියන්නේ අනිත් එකක්. නාම රූප කියන්නේ අනිත්‍ය දෙයක්. ආයතන හය කියන්නේ අනිත්‍ය දෙයක්. ස්පර්ශය කියන්නේ අනිත්‍ය දෙයක්. විඳීම කියන්නේ අනිත්‍ය දෙයක්. තණ්හාව කියන්නේ අනිත්‍ය දෙයක්. උපාදාන කියන්නේ අනිත්‍ය දෙයක්. භවය කියන්නේ අනිත්‍ය දෙයක්. ඉපදීම කියන්නේ අනිත්‍ය දෙයක්. ජරා මරණ කියන්නේ අනිත්‍ය දෙයක්. එහෙනම් මේ අනිත්‍ය දේවල් මේ නොකඩවා පවතින්නේ මොකද? නොකඩවා සකස් වීම නිසා. නොකඩවා සකස් වීම නිසා පවතිනවා මිසක් මේක මේ මේ මේ බල සම්පන්න දෙවි කෙනෙකුගේ ආනුභාවයෙන් පවතිනවා නොවේ. නොකඩවා හේතු සකස් වෙන නිසා බල සකස් වෙන බුදුරජාන් වහන්සේගේ වචන හරි ලස්සනට විස්තර කරනවා වහන්සේ. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතුන් නිසා හටගන්න දේවල් හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. එතකොට ජරා ජරා මරණ කියන එක සදාකාලික දෙයක් නෙමෙයි. ඒ කියන්නේ හැමදේම පුද්ගලෙකුට බේරෙන්න බැරි එකක් නෙමෙයි. ජරා මරණ තියෙන්නේ ඔව් ඉපදිනකම්. ඉපදීම නැති වුණා නම් ජරා මරණ නැති වෙලා යනවා. ඉපදීම කියන්නේ අනිත්‍ය දෙයක්. භවේ නැති වුණා නම් ඉපදීම නැති වෙලා යනවා. භවය කියන්නේ අනිත්‍ය දෙයක්. උපාදාන නැති වුණා නම් භවය නැති වෙලා යනවා. උපාදාන කියන්නේ අනිත්‍ය දෙයක්. තණ්හාව නැති වුණා නම් උපාදාන නැති වෙනවා. තණ්හාව කියන්නේ අනිත්‍ය දෙයක්. මිදීම නැති වුණා නම් තණ්හාව නැති වෙනවා. මිදීම කියන්නේ අනිත්‍ය දෙයක්. ස්පර්ශය නැති වුණා නම් මිදීම නැති වෙනවා. ස්පර්ශය කියන්නේ අනිත්‍ය දෙයක්. ආයතනය නැති වුණා නම් ස්පර්ශය නැති වෙනවා. ආයතනය කියන්නේ අනිත්‍යයක්. නාම රූප නැති වුණා නම් ආයතනය නැති වෙනවා. නාම රූප කියන්නේ අනිත්‍ය දෙයක්. විඥානය නැති වුණා නම් නාම රූප නැති වෙනවා. විඥානය කියන්නේ අනිත්‍ය දෙයක්. සංස්කාර නැති වුණා නම් විඥානය නැති වෙනවා. සංස්කාර කියන්නේ අනිත්‍ය දෙයක්. අවිද්‍යාව නැති වුණා නම් සංස්කාර නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ওই විදිහට අවිද්‍යාවම ඉතිරි නැතුව ප්‍රහාණය කිරීමෙන් සංස්කාර නැතිවීම. සංස්කාර නැතිවීමෙන් විඥාන නැති වෙයි. විඥාන නැතිවීමෙන් නාම රූප නැති වෙයි. නාම රූප නැතිවීමෙන් ස්පර්ශය නැති වෙයි. ආයතනය නැති වෙයි. ආයතනය නැතිවීමෙන් ස්පර්ශය නැති වෙයි. ස්පර්ශය නැතිවීමෙන් විදීම නැති වෙලා යනවා. විදීම නැතිවීමෙන් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැතිවීමෙන් උපාදාන නැති වෙනවා. උපාදාන නැතිවීමෙන් භවය නැති වෙනවා. භවය නැතිවීමෙන් ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සියල්ල නැති වෙනවා. මේකට තමයි පිරිනිවන් පානවා කියලා බුදුරජාන් වහන්සේ පෙන්වා දුන්නේ. එතකොට යම්කිසි කෙනෙක් නෑ රහත් අරහත්ත්වයටපත් වුණා කියන්නේ ඕකෙන් නිදහස් වුණා. පරිසම්පාදි නිරුද්ධ වුණා. එක දැනක බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ හේතුන් නිසා සකස් නොවන හට නොගත් දෙයක් තියෙන. ඒ නිර්වාණය. මහණෙනි හේතුන් නිසා සකස් නොවුණු හට නොගත්තු නිවන කියලා එකක් නැත්තම් හේතු නිසා සකස් වුණු හටගත් සත්වයාට නිදහස් වීමක් නැත කියලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයේ මිනිස්යාගේ එකම විසඳුම හැටියට දෙවියන්ට මිනිස්සෙන්ට තිබෙන එකම විසඳුම හැටියට උන්වහන්සේ පෙන්වා දුන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. මොකද මේ ඒ පටිසම්පාදී ඉගෙනILLෙන් තමයි අපිට චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මොකද මේකෙන් තමයි අපි තේරුම් ගන්න ඕනේ මෙතන දැන් අපි ගත්තොත් දැන් අපි මම කියලා කියනවා. දැන් අපි මම කියලා කියන්නේ මොකේද කියලා අපි බලුවොත් එහෙම වෙන වෙන වශයෙන් ගත්තොත් අපිට මම කියලා කියන්න දෙයක් නැහැ. දැන් ඇස දැන් ඔපරේෂන් කරලා ඇස අයින් කරනවා නේ. සමහරට ඔපරේෂන් කරලා ඇස් දෙකම අයින් කරනවා. ඉතින් ඇස මම නැත්තම් ඇස් දෙක අයින් කරනවා මම නැතු යනවා. සමහර අයගේ අතපය අයින් කරනවා නේ. එතකොට මේ මම නම් ඒව අයින් කරනකොට මේ මමෙන් අඩු වෙනුනේ කියන්නේ. එහෙම වෙනවද? දැන් ඒවා ඒව මුක්කක්වත් නැතුව ගියත් මම තියෙනවා. එතකොට අපිට මේකෙන් තේරුම් ගන්න පුළුවන් ඒ මම කියලා කියන්නේ නම් හැඟීමක්. ඒක මේ අවබෝධයක් නැතිකම නිසා ඇතිවෙච්ච හැඟීමක්. මේ හැඟීමට උදව් වුණා අවබෝධයක් නැතිකම තුල තියෙන ක්‍රියාකාරීත්වය. ඒ විඥාණයෙන් යන බුදුරජාණන් වහන්සේ මොකක් වගේ කියලා පෙන්වා දුන්නේ? මායාවක්. ඉතින් මායාවට අහු වෙන්නේ නැද්ද අපි? සංඥාවට මොකද්ද පෙන්වා දුන්නේ? මිරිඟුවක් වගේ කියනවා. ඒක මිරිඟුවෙන් හැමතිස්සෙම කරන්නේ බලාපොරොත්තුවක් දීම. මිරිඟුවක් වගේ කියනවා. සංස්කාර වලට මොකද්ද බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ? ඔව් කෙසෙල් ගහක් පතුරු ගහනවා වගේ කියන හැමතිස්සෙම. කෙසෙල් ගහක් පතුරු කර පතුරු ගහනවා. මට ඉතින් අපිට අර නුවණින් කල්පනා කරොත් විතරයි අපිට ඒක තේරුම් ගන්න. නැත්තම් අපිට හිතෙන්නේ මේ ලෝකයේ තියෙන දේවල් මේ සාමාන්‍ය ලෝකයේ තුල මේ තියෙන විදිහ මේ කියන්නේ. සාමාන්‍ය ලෝකයේ තුල තියෙන්නේ කේල් ගහ පතුරු ගහනවා වගේ වැඩ පිළිවෙලක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ රූප වේදනා සංඥා සංස්කාර විඤ්ඤා. විදි විදි මොකක්ද පෙන්වා දුන්නේ? දීපුබුළු ගොඩක් වගේ කියනවා. එක දීපුබුලක් හට ගන්නවා, එක නැතිව පාත් දීපුබුල හට ගන්නවා කියලා. මේ වගේ දේවල් කියන. නමුත් මේ වගේ දේවල් වුණාට ඒ දේවල් අපිට අපිට පේන්නේ කොහොමද? අපේ ප්‍රවත්මට නැතුව බර දේවල් වගේ. අපේ ප්‍රවත්මට සම්පූර්ණයෙන්ම මේක අපේ අපේ අපිට සම්පූර්ණයෙන්ම මොකද හේතුව? උපතක් කරා යන්න හේතු වෙච්ච කාරණා තමයි බලවත්. උපතක් කරන්න හේතු වෙච්ච කාරණාව භවය. ඒක හරි බලවත්. භවයක් සකස් වෙන්න හේතු වෙච්ච දේ උපාදාන. ඒක හරි බලවත්. උපාදාන සකස් වෙන්න හේතු වෙච්ච දේ තණ්හාව. ඒක හරි බලවත්. ඒව බලවත් උනේ ඉතුරු දේවල් ගැන අපිට අවබෝධයක් නැති නිසා. ඒ මුදීම මොකද්ද කියලා අපිට අවබෝධයක් නැහැ. හඳුනා ගැනීම ගැන අපිට අවබෝධයක් නැහැ. ස්පර්ශය ගැන අවබෝධයක් නැහැ. නාම රූප ගැන අවබෝධයක් සතර මහා ධාතුගෙන අවබෝධයක් නැහැ. සංස්කාරගෙන අවබෝධයක් නැහැ. එහෙමනම් අපි කරන්න ඕනේ මොකද්ද? අවබෝධය ඇති කර ගැනීම. බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා ධම්මචක්ක දේශනාවේ දුක්ඛ කුමක් කළ යුතු දුකට? තංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයං මේ දුක පිරිසිඳ අවබෝධ කළ යුතුයි. පිරිසිඳ කියන්නේ ඒකේ අවිද්‍යාව දුරු වෙන ආකාරය අවබෝධ කිරීම කළ යුතුයි. එතකොට මේ අවිද්‍යාව දුරු වෙන ආකාරයෙන් අවබෝධ කිරීම කළා නම් හරි. එතකොට මේ මේ සඳහා තමයි අපි මේ බුද්ධ දේශනා ඉගෙන ගන්න ඕනේ. ධර්මයේ කතා කරන්න ඕනේ. ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. මේ සෑම දෙයක්ම කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සසරින් ඈතර වීම පිණිස කියලා. එහෙනම් අපි ගත්තොත් දැන් ඔන්න අපි අසපුවක් හැදුවා. ඒතර මේ අසපු හැදුවේ දැන් මේ ස්වාමීන් වහන්සේලා දුර බැහැර ඉඳලා ඇවිල්ලා මෙහි වැඩි මොනවටද මේ සඳහා? මොකද්ද මේ සඳහා කිව්වේ? ධර්ම කතාව සඳහා. මොකද ධර්ම කතාවෙන් කරන්නේ? ඔව් ජීවිත අවබෝධය ඇති කිරීම. ජීවිත අවබෝධය ඇති කිරීම. මොකද ඒ ජීවිත අවබෝධය ඇති කිරීම ධර්ම කතාව සඳහා තමයි අපිට මේ මහමෝනා සපුවක් වුමනා වෙන්නේ. මොකද අපි මේකෙන් වෙන දේවල් මේ මෙහි කරන්න අදහසක් නැහැ. ඒ කියන්නේ අපි පෙරහැරවල් උත්සව නාට්‍ය අපි යමකක්වත් කරන්න දහසක් නැහැ. මොකද අපි දැන් සෑහෙන කාලයක් තිස්සේ උසව කරනවනේ මොන තරම් පෙරහැරවල් තියෙන. මුළු ජීවිතේම රඟපානවනේ. ඉතින් ඒ නිසා අපිට ඒක අලුතෙන් ඕනේ නෑ වනේ තියෙන නාටකයේ අපි ඇති. එතකොට අපිට දැන් මහන්සි ගන්න ඕනේ අපි මේක ටික ටික හරි මේ. හැබැයි මේ ධර්මයේ තියෙන විශේෂත්වයක් මේක නිතර නිතර අහන්න ඕනේ. නිතර නිතර ඇහුවේ නැත්තම් නිතර නිතර මෙනෙහි කළේ නැත්තම් කල්යාණ මිත්‍රයන්ගෙන් අනුග්‍රහ ලැබුවේ නැත්තම් මේ හිතේ ස්වභාවය තමයි ආයෙ කැරකිලා අපස්සට එනවා. හරියට පිළිටනකම්. පිළිටියාට පස්සේ Tamanට තනියම අල්ලගෙන යන්න පුළුවන්. ඉතින් අපිට සමහර විට පොඩ්ඩක් හිත සමාධිමත් වුණොත් ඒ වගේ දෙයකදී සමහර විට අපි පරිස්සම් වෙන්න ඕනේ මාන්නේ. ඒ කියන්නේ එතකොට අපිට හිතෙන්න පුළුවන් නෑ දැන් මට කවුරුවත් ඕනේ නෑ. මට මේක දැන් තනියම කරගෙන යන්න පුළුවන් කියලා තමන් තමන් පිළිබඳව තමන් ඇති කරගන්න විශ්වාසය තමයි ඊට පස්සේ තමන්ට අවාසි වෙන්නේ. මොකද ඒ විශ්වාස කරන්නේ නොමගගේ හිතක්. తాවකාලිකව අපි හිත দমনය කළාට අර පුඩිනමට වෙච්ච දේ වගේ දන්නවනේ. ආහසගේ පුඩිනම මල් ගෙනල්ලා පැටිච්ච වැටිල්ල. මේ නිසා මේ අපේ ජීවිතේ මේ අපේ මේ හිතේ ස්වභාවය සමහරට මේ වෙලාවේ බොහොම සාන්තයි. අපිට සමහරට භාවනා කළොත් සිත තැම්පත් වෙනවා. ටික දවසක් කළා තීත් හරියනවා. හැබැයි අපි දන්නේම නෑ මේ සිතට කෙලෙස් වෙන සිදුර කොහෙද තීත කියලා. දන්නේම නෑ. ඒ පැත්තෙන් අපේ හිත කෙලෙස් වලින් ආයෙම අල්ලගන්නවා. ඊට පස්සේ අපි හිතනෝ නෑ දැන් අපි හරි මේ මාර්ගය යනවා කියලා. දන්නේ වෙන පැත්තකින් අපි යටිනවා. මේ නිසා අපිට හොයන්න බෑ. ඒ නිසාම රැකවරණයට නිතරම තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඊළඟට කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර. කල්යාණ මිත්‍රය හැමතිස්සෙම උදව් කරන්නේ ධර්ම මාර්ගය යන්න කුසල් වඩන්න. විශේෂයෙන් මේක කල්පනා කරන්න ඕනේ. කුසල් වැඩිවීමට, අකුසල් දුරු කිරීමට. ඉතින් ඒ නිසා මේව හරියට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන මේ පින්වතුන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා.